කල්යාණ මිත්‍රවරුනි අපි මේ සූදානම් වෙන්නේ මේ වෙහෙසකර දවසක හන්දෑවරුවේ ටිකක් ඒ වෙහෙස නිවා ගන්නට හිත සිසිල් කරගෙන ඒ විතරක් නෙමෙයි සිතිල් වූ සිතක් අපට තව බොහෝ වූ දේ දායාද කරනවා හිතක් හිතක හිතක තියෙනවා උෂ්ණත්වයක් දැන් අපි මනින්නේ කායික උෂ්ණත්වය ෆැරනයිට් හරි සෙන්ටිග්‍රේඩ් වලින් හරි කායික උෂ්ණත්වය මනිනවා. ඒ ඒ අඩු වෙනවා වැඩි වෙනවා අපි අහුගාක් අඩු වුණත් ලෙඩ කියනවා වැඩි වුණත් ලෙඩ කියනවා රෝග ලක්ෂණ කියනවා අපිට සමහර විට දරා ගන්න බෑ සීතල දරා ගන්න බෑ උණුසුම ඒ කායික උෂ්ණත්වයත් එක්ක සමහර විට විස බීජ වෛරස් බැක්ටීරියා පරිසර සාධක ඒවට බලපානවා ඇති. දැන් හිතලා තියනවද මේ මානසික උෂ්ණත්වය ගැන? හිතේ රස්නේ හීතල ගැන? සිතිවිලි වල චෛතසිකයන්ගේ හැඟීම් වල තියෙන ඒ උණුසුම පිච්චෙන ගතිය දැවෙන ගතිය ඒ වගේම නිවෙන ගතිය. කල්යාණ මිත්‍රවරුනි බුදුදහමේදී භාවනාවේදී කතා කරන්නේ ඒ මානසික උණුසුම මානසික උෂ්ණත්වය මානසික දැවීම තැවීම පිලිස්සීම සහ කොහොමද හිතක් හදවතක් නිවාගන්නේ සිසිල් කරගන්න. දැන් නිවන ගැන නිර්වාණය විස්තර කරන්නේ නිවීමක් කියලා. අප කවුරුත් නිතරම සත්‍යහායනා කරන රතන සූත්‍රයේ අවසාන ඒ තුනුරුවන්ගේ ගුණ කියන ගාථාවේ කියන්නේ කීනම් පුරාණං පැරණී කියලා යමක් තියාගෙන හිටියානම් සංසාරේ පුරාම ඒ ඔක්කොම ටික අතහැරියා, ශ්‍රේ කළා. තමන්ගේ අතීතය, අතීතය කියන්නේ සංසාරේ තරම්ම පැරණි ඔය හැම කුණු ගොඩක්ම දැන් පැරණි කියන්නේ කුණු ගොඩවල්. කසල ගොඩවල්, පිලුණු වෙච්ච දේවල්, ඒවා ඔක්කොම අපි කරේ තියාගෙන ඊයේව අදට ගේනවා අද ඒව හෙටට ගෙනියනවා කෙනෙක් දැක්කොත් අපිට අපි බලන්නේ අතීතයෙන් මෙයා මොනවද මට කරලා තියෙන්නේ අතීතයේ හොඳ කරලාද නරක කරලාද හොඳ කරලා නම් අපි hina වෙනවා සතුටුයි අපිට වරදක් කරලා තියෙනවා නම් අපි අසතුටටපත් වෙනවා තරහ ගන්නවා අහක බලා ගන්නවා රවනවා ඉතින් අපි සාමාන්‍යයෙන් ලෝකෙ දිහා බලන්නේ අතීතේ අතීත කුණු ගොඩවල් ඔලුව උඩ තියාගෙන. ඉතින් මේ රහතන් වහන්සේ ගැන කියන්නේ කීනම් පුරාණම් ඒ පැරණි කියලා කියන යම් තාද්දේ තියනවද ඒ මුළු මහත් සංසාරයම සංසාරයේ තරම් ඉපැරණි ඒ හැම දෙයක්ම ඡය කරන ලදී කීනම් ඡය කරන ලදී නවං නත්ථි සම්භවං නවං නව දේවල් අලුතෙන් මොනවත් සම්භවං උපදවාගන්නේ නැහැ නැත්ති අලුතෙන් යමක් උපදවාගන්නෙත් නැත අලුත් යමක් අනාගතයේ වෙනුවෙන් කුණු ගොඩවල් හදාගන්නෙත් නැහැ. අතීත කුණු ගොඩවල් පැත්තකට දානවා, අතීත ලෙඩ, අතීත විස බීජ ඒ ටික පැත්තකට දානවා. ගෙනාපුවා මෙතෙක්කල් මේ කොයි වෙලාවෙද කරන්නේ මේ වර්තමාන මොහොතේ මේ මොහොතේ තිත් කරගන්නවා හිත සකල විද වූ පිලුණු මලකඩ කාපු තමන්ගෙම අතීත කුණු කන්දල් වලින් අලුතෙන් යමක් එකතු කරගන්නෙත් නැහැ. තිබිච්ච දේ අතාරිනවා අනාගතයේට කුණු කොටවල් එකතු කරගන්නෙත් නැත. විරත් චිත්තා නොඇලුණු සිතක් තියෙන්නේ මොනවටද විරත් කියන්නේ ඇලුනේ නැති නොඇලුණු චිත්තා හිතක් තියෙන්නේ ආයතිකේ භවස්මි ආයති කියන්නේ మతు අනාගතේ මෙහෙම මෙහෙම මෙහෙම මෙහෙම ඉන්න ඕනි කියලා හීන දකින අහස් මාලිගා හදා ගැනීම පිළිබඳ තියෙන්නේ විරක්ත සිතක් නොඇලුණු සිතක් මනෝ මාලිගාවල හීන ලෝකවල ජීවත් වෙන්නේ තේ හීන බීජා බීජයෝ සයවිය ඒ කීන බීජා බීජයෝ සයවිය මොන බීජද අවිරුල් විච්ඡන්දා දැන් බීජයක ස්වභාවය තමයි ඕනම ඒක අපි බැලුවට මොනවත් පේන්නේ නිකන් ඝන ද්‍රව්‍යයක් නේ පේන්නේ හිතන්නකො මොන හරි අබෑටයක් මොනවත් පණක් තියනවා කියලා පේන්නේ නැහනේ ඝන දෙයක් වැලි ඇටයක් වගේ හැබැයි බලන්න ඊට සුදුසු පරිසරය ආවොත් මාස ගානකට පස්සේ හරි තෙතමනිය ලැබුණොත්, පසක් ලැබුණොත් මොකද වෙන්නේ? අන්න මුල් අදිනවා. ඒක තමයි බීජයක තියෙන ජීවය. බීජයක් ජීවයක් සහිත දෙයක්. හැබැයි ජීවය කියන එක ඇහැට පේන්නේ ජීවය දැකපු කෙනෙක් නෑ ලෝකේ. කිසි කෙනෙක් ජීවය දැකලා නෑ. ගස්වල තියෙන ජීවය, සත්තුන්ගේ තියෙන ජීවය, මිනිස්සුන්ගේ තියෙන ජීවය කියන එක පේන්නේ නැහැ. හැබැයි ඒක මහ පුදුම ශක්තියක්. ඉතින් ඒ නිසා පැරණි ලෝකෙ තිබුණ වාදයක් මේ ශරීරයයි ජීවයයි දෙකම එකක්ද නැද්ද කියලා. තන් ජීවං තන් ශරීරං. ශරීරයයි ජීවයයි එකක්ද නැත්නම් දෙකක්ද? ඉතින් මේවා ඒ කාලේ බුදුරජාණන් වහන්සේගේ කාලේ තිබුණු දාර්ශනික ප්‍රශ්න. දැන් අද තියෙන්නේ හිතයි මොලේ එකක්ද දෙකක්ද ඒ වගේ ඒ කාලෙ තිබිච්ච මහ බරපතලයි කියලා හිතපු ප්‍රශ්න. කොහොම හරි මේ ජීවයක් සහිත බීජ ඡයවිය තේ කීන බීජා විරුල්ලිච්ඡන්දා මතු මත්ෙහි පැලවෙන්නට පෙරුම් පුරන බීජයෝ ඡයවිය. දැන් අපේ හිතේ කොච්චර සැලසුම් තියනවද? කෙනෙකුට කියන්න පුළුවන් සැලසුම් නැතුව ජීවත් වෙන්න බෑ ඇත්ත. සැලසුමක් නැතුව දැන් අපේ හිතේ සැලසුමක් නැත්තම් මේ වැඩසටහනින් පස්සේ මොකද වෙන්න ඕනි කියලා. ඉතින් අපි මෙතනම ඉඳී. නෑ අපිට තියනවා ගෙදර යන්න ඕනේ. යනකොට පාන් ගෙඩියක් ගෙනියන්න ඕනේ. ඉතින් එහෙම සැලසුම් තියෙනවා. සැලසුම් නැතුව ජීවත් වෙන්න අමාරුයි. නමුත් සැලසුම එකක් අනාගතේ ජීවත් වීම තව එකක්. මේ දෙක දෙකක් මේ දෙක වෙන් කරගන්න පුළුවන් නම් තවම නොපැමිණි අනාගත කියන වචනේ තේරුම තාම පැමිණ නැත න ආගත තාම ඇවිල්ලා නැහැ. එතකොට තාම ඇවිල්ලා නැති දෙයක් ගැන මොකටද අපි ලත වෙන්නේ? කුමකටද අප බියවන්නේ? ඇයි අපි හැක කරන්නේ? ඇයි අපි අපේ හෘද ස්පන්දනය වැඩි කරගන්නේ? නිබ්බන්ති ධීරා යතහායන් කදීපෝ අන්න එබඳු තැනැත්තා එබඳු ධීරයා ධීර කියලා කියන්නේ අ මේකත් වැදගත් දැන් අපි කතා කරනවා සූරේ සූර වීර ධීර කියලා තුන් දෙනෙක් ගැන. දැන් සූර කියන්නේ දක්ෂේ. දැන් මොනවට හරි සූරයෙක් කියන්නේ එයා දක්ෂේ. මිනිහා හරි සූරයෙක් කිව්වොත් ඉතින් එයා මොනවා හරි කො බයිසිකල් පදින්න දක්ෂයෙක් වෙන්න පුළුවන්, උයන්න දක්ෂයෙක් වෙන්න පුළුවන්, දුවන්න දක්ෂයෙක් වෙන්න පුළුවන්. මොනවට හරි සූර කිව්වහම ඒ දක්ෂතාවය. ඉතින් ඒක දැන් පික් පොකට් ගහන්න සූරයෙක් කියන්නත් පුළුවන්. ඒකේ දක්ෂයි. හොරකම් කරන්න සූරේ, බොරු කියන්න සූරේ. ඉතින් ඒකේ නෑ හොඳක් නරකක්. සූර කිව්වහම හොඳ නරක ප්‍රශ්නයක් නෑ. මොනවට හරි අනිත් අයට නැති සුවිශේෂී හැකියාවක්, උපාය කෞශල්‍යයක්, දක්ෂතාවයක්. වීරයෙක් කියලා කියන්නේ ඒ Tamanta තියෙන සූරත්වය පාවිච්චි කරලා ලෝකය වෙනස් කරපු අයට. වීරයෝ කියලා අප සලකන්නේ එහෙම අයද. ඒ Tamanta තියෙන හැකියාවන් එක්කෝ කතා කරන්න තියෙන හැකියාව, එක්කෝ ලියන්න තියෙන හැකියාව, එක්කෝ ගයන්න තියෙන හැකියාව, එක්කෝ යුද්ධ කරන්න තියෙන හැකියාව, එක්කෝ පාලනය කරන්න තියෙන හැකියාව මොනවා හරි ඒ Tamanta තියෙන සූරත්වය පාවිච්චි කරලා ලෝකය වෙනස් කළා එක තමයි වීරයෝ කියන්නේ. ඕනම වීරයෙක් කරන් බලන්න එයා ලෝකය වෙනස් කරලා තියෙනවා. ඒක වීරකම. කොහොම හරි යුද්ධකින් හරි සාමයෙන් හරි වයලින් එකක් වාදනය කරලා හරි ගහක් හිටෝල හරි කොහොම හරි ආ ලෝකයේ වෙනස් කොට තියෙනවා. තුන්වෙනෙක් කෙනා ධීර. එයා තමන්ව වෙනස් කරගෙන තියෙනවා. ලෝකයේ වෙනස් කරන කරන්න පුළුවන් කරපු කෙනාට වීරයෙක් කියනවා. තමන්ව පරිවර්තනය කරගත්ත කෙනා තමන්ව වෙනස් කරපු කෙනාට කියනවා ධීරයෙක් කියලා. ඉතින් වීරයෙකුට වැඩිය ධීරයෙක් ශ්‍රේෂ්ඨයි. ලෝකය වෙනස් කරන එක ලේසි කල්යාණ මිත්‍රවරුනි. ගෙදර වෙනස් කරන එක ලේසි, කාර්යාලය වෙනස් කරගන්න එක ලේසි අපිට ඕන විදිහට. කාර වෙනස් කරගන්න එක ලේසි, රට වෙනස් කරන්නත් ලේසි, ලේසි කියන්නේ ඒවා. පහසු කියන එක නෙමෙයි. නමුත් සාපේක්ෂ වශයෙන් තමන්ව වෙනස් කරගන්නවට වැඩිය ඒක ලේසි. ඒ නිසා ඉතින් වීරයෝ ගැන තමයි මිනිස්සු කතා කරන්නේ. වීරයෙක් වෙන්න. ඒක හොඳයි. හැබැයි ධීර කියලා කියන්නේ තමන්ව වෙනස් කරගත්ත කෙනාට, තමන්ගේ හිත හදාගත්ත කෙනාට. ලෝකයේ එහෙම්මම තියෙන්න ආරිලා. මොකද අපි ලෝකේ වෙනස් කරන්න යන්නේ අපිට ලෝකයේ හින්දා දුක ඇති වෙන හින්දා අපිට ලෝකයේ හින්දා හිතේ කන ධාතු වෙන නිසා අපිට අල්ලන්නේ නැහැ. ඒ අනිත් කෙනා අඳින විදිය, කෑ ගහන විදිය, හැසිරෙන විදිය අපිට අල්ලන්නේ නැහැ. අපිට රුස්සන්නේ. ඒ නිසා අපේ හිතේ ඇති වෙන ආසහනයක්. ඒ ආසහනය, ඒ නුරුස්නා භාවය හින්දා අපි මානසිකව තැවෙනවා, කායිකවත් ලෙඩ වෙනවා. සතුට නැති වෙලා යනවා. දැන් බලන්න අපේ ওই කාරණා සිද්ධ වෙන්නේ අනිත් අය නිසා, පරිසරය නිසා, ගහකොළම හැම එකක්ම නිසා. ඉතින් අපි හිතේ ඇති වෙන මේ දැවෙන ගතිය, හිතේ ඇති වෙන මේ අසහනකාරී ස්වභාවය නැති කරගන්න අපි බලන්නේ ඒවා වෙනස් කරලා. පරිසරය අනිත් අය ඒවා වෙනස් කරනවා. මොකටද අපිට ඒවා අල්ලන්නේ නැති නිසා. අපිට අල්ලන විදිහට, ගැළපෙන විදිහට, රුස්සන විදිහට අපි ඒවා වෙනස් කරගන්නවා. වෙනස් කරගත්තාම අන්න හිතට හරි සතුටුයි. හරිම සතුටුයි. ඒ ඒ දේ ඒ විදිහට තියනකල් Tamanට හිතට අල්ලන විදිහට පායනකල් වහිනකල් හිතට හරි සතුටුයි. හැබැයි අපිට එක්කෙනෙක්ව වෙනස් කරන්න පුළුවන් කල්යාණ මිත්‍රවරුනි. සමහරට අපේ ගෙදර ඉන්න එක්කෙනෙක්ව වෙනස් කරන්න පුළුවන් මුළු ගෙදර ඉන්න තුන් හතර දෙනාම වෙනස් කරන්න පුළුවන් සමහර විට අපි වැඩ කරන තැන එක්කෙනෙක් දෙන්නෙක් වෙනස් කරන්න පුළුවන් ගමේ එක්කෙනෙක් දෙන්නෙක් නමුත් ලෝකය ලෝකය කියන්නේ එක්කෙනෙකුට දෙන්නෙකුට නෙවෙයි ඔය අපේ ගෙදර ඉන්න එක්කෙනාට දෙන්නට නෙමෙයි ලෝකය කියන්නේ අපි සතුටු වෙන්නේ දුක් වෙන්නේ ඔය අපේ ළඟ ඉන්න එක්කෙනෙක් දෙන්නෙක් නිසා නෙමෙයි. මුළු මහත් ලෝකයේ සිද්ධ වෙන හැම සිදුවීමක්ම එක්කෝ අපව සතුටටපත් කරනවා නැතිනම් අපව අසතුටටපත් කරනවා. ඒ සිද්ධිය මේ අපි ළඟම වෙන්න ඕනේ. එතකොට අපිට පුළුවන්ද මේ මුළු මහත් ලෝකේම වෙනස් කරන්න? බෑ. ඇයි බැරි? අපි සීමිතයි ලෝකයා සීමිතයි ඒක නිසා ලෝක විෂය ධමේ කියනවා අචින්ත්‍ය විෂයක් කියලා. අචින්ත්‍ය කියන්නේ අපිට හිතලා නිම කරන්න බැරි විෂයක් ලෝකය. ඉතින් සීමිත අපි කොහොමද අසීමිත වූ ලෝකයක් වෙනස් කරන්නේ? සීමිතයි කියන්නේ අපිට තියෙන හැකියාවන් සීමිතයි. දැනුම සීමිතයි. අපිට තියෙන සම්පත් සීමිතයි අපේ ජීව කාලය සීමිතයි ආයු කාලය සීමිතයි හැබැයි ලෝකය නෑ ඊට වැඩිය හුඟක් අසීමිතයි ඉතින් අපි කොහොමද වෙනස් කරන්නේ එතකොට වෙනස් කරන්න පුළුවන් තැනදී අපි වෙනස් කරලා සතුට වෙනවා වෙනස් කරන්න බැරි වෙච්ච තැන අපි හැප්පෙනවා ගැටෙනවා දුකටපත් වෙනවා අඬනවා කම්පා වෙනවා අවසාන වශයෙන් අපි පීඩණයකටපත් වෙනවා. ඉතින් ඒ නිසා මේක තේරුම් ගත්ත කෙනා ගැන දහමේ කියනවා නතේ කාමායන් චිත්‍රානි ලෝකේ මොකද්ද චිත්‍රානි ලෝකේ මේ ලෝකය විසිතුරුයි චිත්‍රාණු කියන්නේ ඒක මේ ලෝකයේ මේ එකම එකක් නෙමෙයි පාට අරන් බලන්න ලෝකේ කොච්චර පාට වර්ග තියෙනවද ඒකයි විචිත්‍රයි කියන්නේ හැඩ අරගෙන බලන්න හරි විචිත්‍රයි කාලගුණ දේශගුණ තත්ත්ව කොච්චර වෙනස්ද විවිධද ජීවත් වෙන මිනිස්සු විවිධයි අදහස් විවිධයි රුචි අරුචිකම් විවිධයි ඉතින් ඒක තමයි ලෝකයේ ස්වභාවය චිත්තානි ලෝකේ විචිත්‍ර වූ විචිත්‍ර කියන්නේ ලක්ෂණ කියන එකම නෙමෙයි. විවිධ වූ ලෝ විවිධත්වයෙන් පිරිච්ච ලෝකයක අපි ජීවත් වෙන්නේ. හැබැයි ඒ ලෝකෙ නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. නතේ කාමායානි චිත්‍රානි ලෝකේ ලෝකෙ නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ. දැන් ලක්ෂණ යමක් දැක්කා කියන්නේ ඉතින් අපේ හිතේ ඒ කෙරෙහි ආසාවක් එන්න පුළුවන්. ලස්සන මල් පඳුරක් දැක්කොත්, ලස්සන වාහනයක් දැක්කොත් ආසාවක් එන්න පුළුවන්. ඉතින් කෙනෙකුට කියන්න පුළුවන් ආ ඒ හිතේ ආසාව ආවේ අර ලස්සන ලෝකෙ තිබිච්ච දේ නිසා මේ ලෝකෙ තියෙන අහවල් ලස්සන දේ නිසායි ඔය ආසාව ආවේ. ඒ නිසා ආසාව නැති කරන්න නම් මේ ලස්සන නැති කරන්න ඕනේ කියලා. එහෙම කෙනෙකුට තර්කයක් ගේන්න පුළුවන්. ඉතින් එහෙම හිතලා ඒ ලෝකේ තියෙන ඒ තමන්ගේ හිතේ ප්‍රශ්නේ ඇති වෙච්ච දේ වෙනස් කරන. ඒකට තමයි වීරයා කියන්නේ. ඒ තමන්ට ඕන විදිහට ලෝකේ වෙනස් කරන කෙනාට තමයි වීරයා කියන්නේ. ඉතින් බුදුදහම කියන්නේ ඒ ලෝකේ නෙමේ ප්‍රශ්නේ තියෙන්නේ, ලක්ෂණේ නෙමේ ප්‍රශ්නේ තියෙන්නේ. සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ ඒක ලස්සනයි කියලා හිතපු සිතිවිල්ලේ ප්‍රශ්නේ තියෙන්නේ. ඒක ලස්සනයි කියලා පිළිගත්ත හිතවිල්ලේ සංකල්පයේ තමයි ප්‍රශ්නේ තියෙන්නේ. නැතු අර ලස්සන මලේවත්, ලස්සන වාහනේවත්, ලස්සන ඇඳුමකවත් ඒ වගේ නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. ඒවා ලස්සනයි කියලා ග්‍රහණය කරගත්ත මනසෙයි මේ බව දුටු තැනැත්තා තිත්තන්ති චිත්‍රානි තතේව ලෝකේ ලෝකයේට ඒ විදිහටම තියෙන්න අරිනවා තිත්තන්ති චිත්‍රානි තතේව ලෝකේ ලෝකෙ විසිතුරු විචිත්‍ර වූ ලෝකයට තිත්තන්ති ඒ විදිහටම ඉන්න අරිනවා ඒකට ඇඟිලි ගහන්න යන්නේ තතේව ලෝකේ ලෝකේ තියෙනමද යම් විදිහකට ඔහි තියෙන්න අරිනවා අතෙත්ත දීරා විනයන්ති චන්දං තමන්ගේ හිතේ තියෙන ප්‍රශ්නේ විසඳා ගන්නවා කවුද ධීරයා අන්න එයාට තමයි ධීර කියන්නේ එතකොට නිබ්බන්ති ධීරා යතහයන් පදීපෝ ධීර කෙනා හරියට නිවෙනවා පහනක් නිවුණා වගේ නිබ්බන්ති ධීරා අන්න එයාගේ හිත නිවිච්ච හිතක්. මේක තමයි වැදගත් කාරණය. ධීරයා කියන්නේ දඟලන කෙනෙකුට නෙමෙයි, ආවේගශීලීව කෑ ගහන කෙනෙකුට නෙමෙයි. තමන්ගේ හෘද ස්පන්දනය වැඩි කරගන්න වැඩි කරගන්න එක ධීරයෙක්ගේ ලක්ෂණයක් නෙමෙයි. තමන්ගේ රුධිර පීඩනය වැඩි කරගන්න එක ධීරයෙක්ගේ ලක්ෂණයම නිවා ගන්නවා සංසුන් කරගන්නවායි සංසුන් කරගන්න එක තමයි දක්ෂතාවය ඒක තමයි කුසලය එතකොට අපිට පුළුවන් අපේ මානසික උෂ්ණත්වය ඉහළනම් වාගන්න ඒ වගේම නිවා ගන්නට ඒතර නිවා ගන්න එක තමයි හපංකම රත් කරගන්න එක රත් කරගෙන තමනුත් පුච්ච ගන්න එක Taman ළඟ ඉන්න අයත් පුච්චන එක ඒක හපංකමක් නෙමෙයි. අපි ක්‍රෝධයෙන් දැවෙනවා. ක්‍රෝධයෙන් දැවෙනවා. තරහාවහම කාටද කියන්න පුළුවන් සනීපයි කියලා. අපි ඔක්කොම පිච්චෙනවා. හිතවිලි පිච්චෙනවා. ඇඟ පිච්චෙනවා. දනවා. මේක තමයි తත්වය. ඒ නිසා කියනවා එහි විරුද්ධ පැත්තට එනකොට කියනවා හීති භූතෝස්මි නිබ්බුතෝ සිසිල් ඌයේ වෙමි නිවුනේ වෙමි අහන කොටත් හිතකට සැනසෙල්ල දෙන ප්‍රකාශයක් හීති භූතෝස්මි නිබ්බුතෝ සිහිල් ඌයේ වෙමි නිවුනේ වෙමි අන්න භාවනාව භාවනාවෙන් කරන්නේ හිතක් නිවා ගන්න එක එතකොට හිතක් නිවා ගන්න නම් අපි දැනගන්න ඕනේ මොනව නිසාද හිතක් ඇවිලෙන්නේ හිතක තියෙන ගිනි මොනවද අපිට පේනවා බාහිර ගිනි දර නිසා ඇවිලෙන ගිනි පේනවා පිදුරු නිසා කඩදාසි නිසා ඇවිලෙන ගිනි තෙල් නිසා ඇවිලෙන ගිනි පේනවා ඒ බාහිර ගින්න. ඒ වගේම අපේ හිතත් ඇවිලෙනවා. අභ්‍යන්තරයත් ඇවිලෙනවා. ඇතුලේ ගිනි පුපුරු තියෙනවා. පේන්නේ නැහැ. ගිනි පුපුරු තියෙනවා. ඊට වැටුනොත් පිදුරු ගහක් භූමි තෙල් පොඩ්ඩක් එක පාරට ඇවිලලා යනවා. ඉතින් අපි මේ ගිනි අඟුරු මානසික ගිනි අඟුරු අභ්‍යන්තර ගිනි පුපුරු අරගෙන තමයි සංසාරය ඇවිදින්නේ වා නිවල නෙවෙයි. කොයි වෙලේ ඇවිලෙයිද දන්නේ නැහැ. කොයි වෙලේ පිච්චෙයිද දන්නේ නැහැ. ඉතින් මේවට දහම කියනවා ආසය අනුසය කියලා. ඒ කියන්නේ නිදාගෙන ඉන්න ගිනි පුපුරු. ගිනි පුපුරු ගින්දරේ දැන් අපිට ඇවිලෙනවා දුන් දාලා හෝගාලා එහෙම ගින්නකුත් තියෙනවා. එහෙම නැතුව නිදාගෙන ඉන්න ගිනි අඟුරුත් තියෙන අලු වලින් වැහිලා පේන්නේ නැහැ ගින්දර කියලා. හැබැයි ගුලඟක් එහෙම ආවොත් කඩදාසි කෑල්ලක් ලං වුණොත් බලන්න පුළුවන් මේ නිදාගෙන තියෙන ගිනි අඟුරේ හපංකම. ඒ වගේ අපේ හිතේ ගිනි අඟුරු තියාගෙන අපි යන්නේ ඊයෙන් අදට අදින් හෙටට ගිය භවයෙන් මේ භවයට මේ භවයෙන් ඊළඟ භවයට ගෙනියනවා. එතකොට මේ ගින්න අඳුනගෙන ඊට සිහිල් මෛත්‍රියේ දිය දහරාව ඒ මෛත්‍රියේ භූමි තෙල් නෙමෙයි පෙට්‍රල් නෙමෙයි ඒවත් දාන්න පුළුවන් දැන් අපේ හිත මොකකින් හරි ඇවිස්සුනහම බලන්න අනිත් අයට පුළුවන් ඒ ඇවිලෙන ගින්නට පිදුරු දාන්න. අපි කැමති එහෙමනම්. එහෙම කෙනෙක් එක්ක කතා කරන්න තමයි අපි කැමති. අපිට තරහ ඇවිල්ලා කියන වෙලාවට අපි කතා කරන්න කැමති තව තරහ වැඩි කරගන්න පුළුවන්. නමුත් ඒක නෙමේ හපංකම අඩු කරගන්න. තරහ වැඩි කරගන්න එකේ කිසි හපංකමක් නැහැ. ඒක ඔහේ වෙනවා. Taman ඕනේ නැහැ ඒකට. Taman ඉන්න ඕනේ නැහැ ඒකට. ඔහේ වෙනවා. Taman ඕනේ වෙන්නේ මේක අඩු කරගන්න. අඩු කරගන්න එකයි හපංකම. ඒකටයි භාවනාව ඕන වෙන්නේ. එතකොට භාවනාවෙන් කරන්නේ මානසික දැවීම, පැවීම, පිලිස්සීම අඩු කරගන්න එක, හිත නිවා ගන්න එක, හිත නිවෙනකොට ඇඟ නිවෙනවා. හිත නිවෙනකොට හදවත නිවෙනවා. හිත නිවෙනකොට අපේ ලේ නිවෙනවා. පිරිසිදු වෙනවා. හිතයි ඇඟයි දෙකම පිරිසිදු වෙනවා. නිරෝගී වෙනවා. තව කෙනෙක් තව කෙනෙක් ඇවිස්සලා හිටියත් අපි නිවිලා නම් ඒ වෙලාවේ ඒ අනිත් කෙනාටත් ඒ නිවීම අපේ නිවීම උදව් වෙනවා නිවෙන්න. මා අයියෙන් කෑ ගහන කෙනෙක් අපි ටිකක් සම්තුන්ව කතා කරොත් එයා එයාටත් අඳුරගන්න පුළුවන් ආ මම මේ හයියෙන් නේද කෑ ගහන්නේ. හැබැයි ඊට වැඩිය හයියෙන් අපි කෑ ගැහුවොත් එයාට කවදාවත් අඳුරගන්න ලැබෙන්නේ තමන්ගේ ගෝසාව, තමන්ගේ නොසන්සුන් භාවය. මත් නිසාද? අපිත් නොසන්සුන්. එයාට පේන්නේ නොසන්සුන් භාවය විතරයි. එයාට ඇහෙන්නේත් ඒක විතරයි. නෑ අපි සම්තුන් වුණොත් අන්න යාට ඇහෙනවා සම්තුන් භාවය. අපේ සම්තුන් භාවය තුල Tamanගෙන සම්තුන් භාවය තේරෙන්න පුළුවන්. ඒ නිසා කෙනෙක් Tamange හිත නිවා ගන්නවා නම් එය Tamanටම කරගන්න ලොකුම උදව්ව. Tamange කයට හිතට කරන ජීවිතයට කරන Tamange සාංශාරික ගමනට කරගන්න Tamange ආධ්‍යාත්මික ගමනට කරගන්න ලොකුම උපකාරය ලොකුම සමාජ සේවය තමන්ගේම ගෙදර ඇත්තන්ට තමන්ගේ පාරේ යනකොට මුණ ගැහෙන කෙනෙකුට අපිට පුළුවන් මහා අයියෙන් දුවන්න කෑගල. ඒකෙන් අනිත් අයගේ හිත ඇවිස්සෙන. නෑ අපි ටිකක් සංසුන් වෙන. ඒතර අනිත් කලබල වෙච්ච අය සංසුන් කරන්න ඒක හේතුවක් වෙනවා. දැන් අපි අහලා තියෙනවනේ ධර්මාශෝක උනේ කොහොමද? ඡන්දාශෝක අර පුංචි නීග්‍රෝධ හාමුදුරුවන්ගේ නිවුණු ගමන අභිධර්මයක් කිව්වේ නෑනේ. ලොකු බණක් කියන්නේ නිවුණු ගමන. මහා මහා යුදකාමී යුදකාමී අධිරාජ්‍යයේ ධර්මකාමී සාන්තුවරේ කරන්න හේතු උනේ නිවුණු ගමනක්. එච්චරයි දර්ශනයක් නෙමෙයි නිවුණු ගමනක්. ඒ නිසා භාවනාව අපි අපිටම දෙන්න පුළුවන් ලොකුම තෑග්ග තමයි භාවනාව කියන්නේ. අපිට අනිත් අයට දෙන්න පුළුවන් ලොකුම ත්‍යාගය තමයි භාවනාවෙන් අපි ඇති කරගෙන තියනවා නම් කිසියම් නිවීමක් සංසුන් භාවයක් අපි කැමති වුණත් අකමැති වුණත් ඒ නිවීම සංසුන් භාවය අනිත් අයට බලපානවා. ඒ අයට තමන්ගේ හිත් නිවා ගන්න ඒක හේතු වෙනවා. ඒ නිසා අපි ටික වෙලාවක් භාවනා කරමු.